ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද සෙනසුරාදා දිනේ ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශනය කරනු ලබන ධර්ම දේශනාවට සවන් දීමට සැදී පැහැදී සිටින සෑම දෙනාම අද දින මේ ධර්ම දේශනාවේදී පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු වටිනා සූත්‍ර ධර්මයක සාරයක්. බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය ත්‍රිපිටකය තුල අන්තර්ගත වෙනවා. ඒ ත්‍රිපිටකයේ සංයුක්ත නිකායේ ඉන්ද්‍රිය සංයුක්තය කියන මේ කොටස තුල පංච ඉන්ද්‍රිය කියන ධර්මතා සම්බන්ධව විශාල සූත්‍ර සංඛ්‍යාවක් ඇතුළත් වෙනවා. ඒ සූත්‍ර අතරින් අද දවසේ මාතෘකා කරගත්ත සූත්‍රය හඳුන්වලා තියෙන්නේ සෝතාපන්න සූත්‍රයේ වශයෙන්. එහෙම හඳුන්වීමට හේතු වෙලා තියෙන්නේ මේ සෝතාපන්න භාවයයි පංච ඉන්ද්‍රියයි අතර විශාල සම්බන්ධයක් තියෙනවා. මේ පංච ඉන්ද්‍රිය වැඩිලා මේ පංචේන්ද්‍රියා හා සම්මාදිට්ඨිය ලැබීම ගැන බුදුහාමුදුරුවෝ නොයෙකුත් දේශනා පවත්වලා තියෙනවා. නමුත් අද දවසේ අපි ධර්ම කාරණා විදිහට පැහැදිලි කරලා දෙන්න බලන්නේ මේ පංචේන්ද්‍රිය හඳුන්වලා දීමයි. පංචේන්ද්‍රිය කියන්නේ කුමක්ද කියලා අපේ බෞද්ධයන්ට හරි වැටහීමක් නැති නිසාවෙන් මේ ධර්මතා සම්බන්ධව විවිධ මත විවිධ අදහස් විවිධ පුජ්‍යලයන් පවසන නිසා වෙන්නේ ධර්මානුකූල භාවය ඉවත් වෙලා තියෙනවා. මුලින්ම අපි ඉගෙන ගන්න බලමු බුදුහාමුදුරෝ දේශනා කරපු පංචේන්ද්‍රිය කියන්නේ කුමක්ද? දැන් සාමාන්‍යයෙන් මේ සංසාරගත සත්වයා සංසාරයක් ගෙවන වෙලාවේදී නැත්නම් අපි වගේ සාමාන්‍ය මිනිසෙක් ගත්තත් මේ මිනිස්යාට උත්පත්තියෙන් ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය හයක් ස්වභාවයෙන් පවතින ස්වභාවිකව දායාද වෙලා තියෙන අපි හැමදෙනාටම ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය හයක් මේ ඉන්ද්‍රිය හයට නෙමෙයි පංච ඉන්ද්‍රිය කියන්නේ මේ අස්කන්නාසාදී ඉන්ද්‍රයන් ටික උපයෝගී කරගෙන තමයි අපි මේ සංසාරය හදන්නේ. සංසාරයක් හදන පින්පව් කරන්න අපිට මූලික හේතු වෙන්නේ කවුරුවත් හිතුවේ නැතුවට තමන්ට උප්පත්තියෙන් ලැබිච්ච ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් හයයි මනසත් එක්ක යමෙක් කුසල කර්ම කරන්නත් මේ ඉන්ද්‍රිය ටික අවශ්‍යයි අකුසල කර්ම කරන්නත් මේ ඉන්ද්‍රිය ටික අවශ්‍යයි. මේ ඉන්ද්‍රිය ටිකෙන් සංසාරගත සත්‍යයට ගන්න තියෙන එකම ප්‍රයෝජනය සංසාරයක් හදන එක පමණයි. වෙන කිසිම දෙයක් මේ ඉන්ද්‍රිය උපත් ඉන්ද්‍රිය හයෙන් අපිට ගන්න බැරි බවයි ධර්මයේ පැහැදිලි වෙන වාසි ගන්න බෑ. සංසාර විමුක්තියක් තේරුම් ගන්නත් බෑ. අඩුම ගාන මේ ඉන්ද්‍රිය හයට බෑ කාම ලෝකයේ ඉක්මෝලා කාමාවචර මානසික தත්ත්වය ඉක්මෝලා රූපාවචර හෝ අරූපාවචර මානසික தත්ත්වයක් හඳුනගන්නවත් බෑ කුමකටද හඳුනගන්න බැරි උත්පත්තියෙන් ලැබිච්ච අපි අස්කන් ආසාදී ඉන්ද්‍රියන් හයට දැන් මේ අතර ආධ්‍යාත්මික ගුරුවරු එවැගේම විශේෂයෙන් ලෞතර බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාලා අපිම ළඟ හදාගන්න පුළුවන් සංග වෙලා තියෙන යම්කිසි ක්‍රියාකාරකම් හරහා බල ගන්නවා ගන්න පුළුවන් තවත් ඉන්ද්‍රිය පහක්. මෙන්න මේ ඉන්ද්‍රිය පහට කියනවා පංච ඉන්ද්‍රිය කියලා. ඒ ඉන්ද්‍රිය පහ දැනට අපි ළඟ සක්‍රීය නැහැ. මිනිස්සෙකුට උපත්තියෙන් මේ පංචේන්ද්‍රිය කියන ඒවා සක්‍රිය වෙන්නේ නැහැ. වරදවා තේරුම් ගන්න එපා සාමාන්‍යයෙන් ධර්මයේ සඳහන් කරනවා පංච ඉන්ද්‍රිය කියලා ඇස් කන් නාස ආදී ඉන්ද්‍රිය පහක් මනස හැර නමුත් අපි මේ අද කතා කරන්න යන්නේ ඒ උප්පත්තියෙන් ලැබිච්ච ඉන්ද්‍රිය පහක් නෙවෙයි මේ කතා කරන්න යන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු බුදුහාමුදුරන්ගේ ධර්මයේ සීල සමාධි ප්‍රඥා ආදී ගුණ දිනු කරනකොට වැඩෙන්නා වූ අලුතෙන් හට ගන්නා වූ පහළවන්නා වූ අලුත් ඉන්ද්‍රිය පහක් ගැන. මෙන්න මේ අලුත් ඉන්ද්‍රිය පහ හඳුන්වලා තියෙනවා බුදුහාමුදුරුවෝ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රිය වශයෙන්. දැන් සාමාන්‍යයෙන් අපිටම තේරෙනවා අපි ධර්මය අහලා තිනවා ධර්මයේ කියවනකොට මේ කියන ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ඒ වගේම ප්‍රඥා ඉන්ද්‍රිය කියන වචනවල මේ ඉන්ද්‍රිය කියන වචනේ අලුත් උනාට අනික් ශ්‍රද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥාව කියන්නේ චෛතසික කියලා හැම දිනාටම තේරුම් ගන්න පුළුවන්. චෛතසික කියන්නේ සිතුවිලි. නේ ශ්‍රද්ධාවක් සිටිවිල්ලක්. සතියක් සිටිවිල්ලක්. ඒ වගේම වීරිය කියන එකක් සිටිවිල්ලක්. සමාධිය කියන එකක් සිටිවිල්ලක්. ප්‍රඥාව කියන එකක් සිටිවිල්ලක්. සිතක් නෙවෙයි. දැන් මේතන එහෙනම් මේ බුදුහාමුදුරුවෝ පෙන්නන බුදුහාමුදුරුවෝ සොයාගත්ත මේ සංසාර විමුක්තිය නැත්නම් සම්මා දිට්ඨිය ලෞකික ලෞකික භාවයේ ඉක්මවීම ලෝකෝත්තර භාවය හඳුනගන්න ඉන්ද්‍රිය ටික ඔන්නේ කියන සද්ධා ඉන්ද්‍රියයි සති ඉන්ද්‍රියයි සමාධි ඉන්ද්‍රියයි ඒ වගේම වීරිය ඉන්ද්‍රියයි ප්‍රඥා ඉන්ද්‍රියයි කියන ඉන්ද්‍රිය පහයි අපිට එතකොට සම්මින් මේ ගැටලුව සමාජයට හැමදෙනාටම බලපාන ප්‍රශ්නයක් කුමක්ද අපිට උප්පත්තියෙන් ඉන්ද්‍රිය හයක් ලැබිලා තියෙනවා. ඇස් කන ආසාදී ඉන්ද්‍රියන් හය. මේ හයෙන් අපිට විවිධ දැනුම ඇති කරගන්න පුළුවන්. විවිධ ශිල්පීය ඥාන ඇති කරගන්න පුළුවන්. විවිධාකාරයේ වර්තමානයේ තියෙන සියලුම ඥාන හැකියාවල් ඒ වගේම දක්ෂතා නවීන විද්‍යාවේ දියුණුව වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෛද්‍ය විද්‍යාවේ දියුණුව වෙන්න පුළුවන්. නොයෙකුත් ආකාරයේ මේ දියුණුව වෙන ඔක්කොම දේවල් ලබාගෙන තියෙන්නේ ඒකට හේතු භූත වෙලා තියෙන්නේ මේ උප්පත්ති ඉන්ද්‍රිය 6. උප්පත්ති ඉන්ද්‍රිය 6න් තමයි මේ සියල්ලම අපිට ලැබෙන්නේ. එතකොට උප්පත්ති ඉන්ද්‍රිය 6න් ලැබිච්ච දැනුම අනුව අපිටම හිතෙනවා අපිට මෙච්චර හැකියාවක් තියෙද්දි මෙච්චර දේවල් තේරෙන අපිට මෙච්චර දේවල් මේ මෙච්චර ප්‍රමාණික ශිල්පීය ඥාන තියෙන අපිට ඇයි බුදුහාමුදුරුවෝ දේශනා කරන චතුරාර්ය සත්‍ය තේරෙන්නේ නැත්තේ? නිවන තේරෙන්නේ නැත්තේ ඇයි? මේ ප්‍රශ්නේ එනේක සාධාරණයි. මේ ප්‍රශ්නය හැමදාටම ප්‍රශ්නයක්මයි. මෙහිම චතුරාර්ය සත්‍ය තේරෙන්න බෑ කියන එක තමයි ධර්මය. මොකද අපි මේ සියලුම ඥාන ලබා ගත්තේ උප්පත්තියේදී හයි. අපි දැනටත් බුදුහාමුදුරෝ කියන ලෝකෝත්තර භාවය හෝ ඒ අධ්‍යාත්මික ගුරුවරු කියන රූපාවචර හෝ අරූපාවචර මානසික භාවයත් හඳුනගන්න යන්නේ අපේ අර උප්පත්ති ඉන්ද්‍රිය 6. මේ ඉන්ද්‍රිය 6ට තේරෙන ධර්මයක් නෙවෙයි මේ කියන ධර්මය. එහෙමනම් පළමුව බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයේ විදිහට අපි සුතවත් ආර්ය ශ්‍රාවකය වෙලා බුදුහාමුදුරෝ දේශනා කරන ආකාරයටම තමන් ළඟ දැනට තියෙන උප්පත්තියෙන් ලැබිච්ච අස්කන්නාසාදී ඉන්ද්‍රිය 6 වෙනුවට ඒ 6ක් තියාගෙන බුදුහාමුදුරන්ට අත්‍යවශ්‍ය මේ පංච ඉන්ද්‍රිය දිනු කරගන්න වෙනවා. මේ පංච ඉන්ද්‍රිය දිනු කරගන්න තම තමන්ගේ ඥාණයට අනුව තම තමන්ගේ හැකියාවට අනුව යමක් කළාට සම්පූර්ණ වෙන්නේ නැහැ. මේ දේ සම්පූර්ණ වෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරන ඒකායන මාර්ගයෙන් පමණයි. ඒක තමයි සම්මා සම්බුද්ධත්වයේ තියෙන වෙනස. එහෙමනම් දැන් මේ පින්වත්තුන්ට පැහැදිලි වෙන්න ඕනේ අපිත් මේ බෞද්ධ විදිහට නිවන් දකින්න සංසාර විමුක්තියට කටයුතු සම්පාදනය කරමින් ජීවත් වෙනවා නම් ඒ ජීවිතය තුල අපි ළඟ අපි නොදන්න අපිට නොතේරෙන බුදුහාමුදුරන්ට තේරෙන මේ ඉන්ද්‍රිය පහ සංවර්ධනය විය යුතුමයි. මේ සඳහා කුමක්ද කරන්නේ? මේ සඳහා කළ යුතු දේ තමයි සීල සමාධි ප්‍රඥා කියලා. නැත්නම් ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩිම කියන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න ඕනේ කියන්නේ මෙන්න මේ කාර්යයටයි. එහෙමනම් අපි දැන් තවදුරටත් සාකච්ඡා කරලා දැනුවත් වෙන්න මහන්සි ගමු. මේ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් වුණාම මොන වගේ දෙයක්ද වෙන්නේ? නැත්නම් මේ ඉන්ද්‍රියකින් කෙරෙන්නේ මොනවද? ඒ දේ පැහැදිලි කරගන්න කලින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය හඳුනගන්න අපිට අපහසු වෙවි. නමුත් ඉන්ද්‍රිය නමින් හඳුන්වන චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියන ඒවා අපි ළඟ දැනට සක්‍රීය දේවල්. සක්‍රීය කියන්නේ අපි උදේ ඉඳලා රැ වෙනකම් මේ චක්කු ඉන්ද්‍රිය ආදී උපත් ඉන්ද්‍රිය හයෙන් වැඩ ගන්නවා. ප්‍රයෝජන ගන්නවා. එහෙනම් අපිට ඒක ප්‍රායෝගික දෙයක්. දැන් මේ බුදුහාමුදුරන්ගේ නම් කිරීමේදී ඇහැටයි චක්කු ඉන්ද්‍රිය කිව්වේ කියලා ඉස්සෙල්ලා හඳුනගන්න වෙනවා. බුදුහාමුදුරුවෝ මේ ඉන්ද්‍රිය කියන වචනය භාවිතා කරලා තියෙන්නේ වෙන් කිරීමට හැකි කියන අර්ථය. ඒකට චක්කු ඉන්ද්‍රිය කියන එකේ තේරුම හැ කියන එකට පුළුවන් මොනවා හරි වෙන් කරන්න. අපිත් දන්නවා අපේ ඇහෙන් අපි කරන්නේ රූප බලනවා. ඉදිරි පිට තියෙන රූප අපිට වෙන් කර හැකියි. එහෙනම් චක්කු ඉන්ද්‍රිය කියන එකේ තේරුම රූප වෙන් කිරීමේ හැකියාවේ හැකියාවකින් යුක්ත දෙයක්. එහෙම හැකියාවක් අපිට තියෙනවා ඒකට හැකියි. එතකොට අපිට කනක් තියෙනවා. කින් කරන්න එහෙනම් පරිසරයේ තියෙන ශබ්ද වෙන් කරන්න පුළුවන්. දැන් මේ පින්වත්තුන් මේ වෙලාවේ මේ ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ තමා ළඟ තියෙන කණෙන් මේ ඇහෙන ශබ්ද වෙන් කරගන්න. ඒ වෙන් කරගත්තම තමයි අපිට මේවා බාන මේ සත්තු කෑ ගහනවා මේ කවුරු හරි කතා කරනවා ඔය වගේ කියලා කරන්න පුළුවන්. එහෙමනම් මේ වෙන් කිරීමේ හැකියාව හැකියාවට දෙන නම තමයි බුදුහාමුදුරුවෝ ඉන්ද්‍රිය කියන්නේ. එහෙනම් උප්පත්තියෙන් අපිට ඔහොම වෙන් කිරීමේ හැකියාවල් 6කින් යුක්ත වෙලා උප්පත්තිය ලැබලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ උප්පත්තිය ලැබපු සාංශාරික ජීවිතයේදී මේ ඉන්ද්‍රිය 6න් කොච්චර වෙන් කරගත්තත් ලෞකිකත්වය ලෝකෝත්තර භාවය වෙන් කරගන්න බෑ. වෙන් කරන්න පුළුවන් අපේ අස්කරණාසාදී ඉන්දියන් වලට ලෞකික භාවය විතරයි. සංසාරේ විතරයි. ඒකේ තේරුම එහෙනම් අපේ ඇහෙන් හැමදාම අපිට සංසාරයක් හදලා දෙනවා මිසක් සංසාර විමුක්තියක් හදලා දෙන්න හැකියාවක් නෑ. අපිට කණේ සංසාරයක් හදලා දීමට හැකියාව තියෙනවා. සංසාර විමුක්තියක් හඳුනා ගැනීමට හැකියාවක් නෑ. අපිට අස්කන්නාසාදී ඉන්ද්‍රිය හයෙන්ම ලෞකික කාමාවචර ස්වરૂපයක් හඳුනගන්න හැකියාව තිබුණට වෙන් කරගන්න හැකියාව තිබුණට කාමාවචර ස්වરૂපයේ ඉක්මවපු රූපාවචර හෝ අරූපාවචර මානසික ස්වરૂපයවත් මේ අස්කරණ ආසාදී ඉන්ද්‍රියයට වෙන් කරගන්න බෑ. එහෙමනම් මෙන්න මේ දුර්වලතාවය සංසාරගත සත්‍යයට තියෙනවා. අපිටත් උරුමයි. දැන් එහෙමනම් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ දීලා තියෙන ක්‍රියාකාරකම් භාවිතා කරලා බෞද්ධ ශ්‍රාවකයෙ විදිහට සෘතවත් ආර්ය ශ්‍රාවකයෙ විදිහට කලේතු වන්නේ තමා ළඟ තියෙන මේ සැඟවෙච්ච ඉන්ද්‍රිය ටික වර්ධනය කරගන්න එක. ඒකට සැඟවලා තියෙන්නේ කොහොමද මේ ඉන්ද්‍රිය? දැන් අපිට ශ්‍රද්ධා ඉන්ද්‍රියක් මේ වෙලාවේ නැහැ. නමුත් ශ්‍රද්ධාව කියලා චෛතසිකයක් තියෙනවා. මේ චෛතසිකය ඉන්ද්‍රියක් නෙවෙයි. මේ චෛතසිකය නුක් කරන්න පුළුවන් වෙන්නේ චෛතසිකයක් බලපාන්නේ සංසාරයක් හදන්න විතරයි. සංසාර විමුක්තිය චෛතසිකයකට හඳුනගන්න බෑ. ඊළඟට අපිට තියෙනවා මේ වෙලාවේ මේ බණහඬ වුණා ශ්‍රද්ධාව කියන චෛතසිකයේ තියෙනවා. ඒකෙනුත් ඊළඟ සංසාර විමුක්තියක් හඳුනගන්න බෑ. ඒ වගේම අපිට සතිය කියලා චෛතසිකයක් තියෙනවා දැන්. ඒකෙනුත් සංසාර විමුක්තිය හඳුනගන්න බෑ. අපිට දැන් වීරිය කියලා චෛතසිකයක් තියෙනවා. ඒකත් මේ බණහන්ඩත් උදව් වෙනවා. නමුත් සංසාර විමුක්තිය හඳුනගන්න බෑ. අපිට මේ වෙලාවේ බණහන්ඩා සමාධි කියලා චෛතසිකයක් තියෙනවා. ඒකම කියන එක. ඒකත් සංසාරයක් හදන්න හැකියාවක් තියෙනවා මිස උදව් වෙනවා මිසක් සංසාර විමුක්තිය මේකයි කියලා හඳුනගන්න බෑ. වෙන් කරගන්න බෑ. දැන් මේ විදිහට ප්‍රඥාව කියලා දැන් අපිට චෛතසිකයක් මේ වෙලාවේ සක්‍රිය වෙලා තියෙනවා. ඒ සක්‍රිය වෙච්ච ප්‍රඥාවත් සංසාරයක් හදන්න හෝ සංසාරයේ තියෙන දේවල් හඳුනගන්න මිසක් සංසාර විමුක්තිය හඳුනගන්න ශක්තිමත් නැහැ. මේකට හේතුවක් තියෙනවා. මේ හේතුව ධර්මයේ සඳහන් වෙන්නේ මේ චෛතසික සියල්ලම ගත්තාම බුදුහාමුදුරුවෝ පෙන්නනවා විශේෂ චෛතසික ගොනු පහක් අපි ළඟ සක්‍රියයි. මෙන්න මේ විශේෂ වූ චෛතසික ගොනු පහ පංච නීවරණ කියලා ධර්මයේ හඳුන්වනවා. ඒ පංච නීවරණ කියන ඒවා ඍජුවම තණ්හාවේ නියෝජිත පිරිසක්. සංසාරය පවත්වගෙන යන්න හේතු භූත වෙන්නේ තණ්හාවයි. මේ තණ්හාවේ පූර්ණ නියෝජනය නැත්නම් තණ්හාවේ කාම ලෝකයේ පූර්ණ බලතල මේ පංච නීවරණ වලට තියෙනවා. මේවත් චෛතසික ගොනු. තනි චෛතසික නෙවෙයි චෛතසික ගොනු විදිහටයි මේ පෙන්නන්නේ. ඒ වගේම ශ්‍රද්ධාව කිය මේක ඊට වැඩි යහපත් චෛතසිකයක්. සතියත් යහපත් චෛතසිකයක්. නමුත් අර ප්‍රබල වූ පංච නීවරණ නැමැති චෛතසික ගුණවලට මේ කොච්චර යහපත් චෛතසික වුණත් සද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥාව අර ප්‍රබල වූ පංච නීවරණ ගුණවලට වහල් වෙනවා. වහල් වුණා වෙන්නේ අපිට මේ සංසාරයේ යථා ස්වરૂපය හඳුන්වලා දෙන්නේ නැතුව තණ්හාවට ඕන කරන සංසාර ස්වરૂපේම ඉස්මතු කරලා දෙනවා. ඒ කියන්නේ මේ කාරණේ ටිකක් ගැඹුරු දෙයක්. නමුත් පැහැදිලි කරේ අපිට ශ්‍රද්ධාවක් තියෙනවා දැනුත් චෛතසික මට්ටමේ. ওই ශ්‍රද්ධාවට ශක්තිය නැහැ. අර පංච නීවරණ අභිභවායන්. ඒකයි මේ කියන්නේ. ඒ කියන්නේ නීවරණ වල ග්‍රහණයට අපි ළඟ තියෙන ශ්‍රද්ධාව නැමැති චෛතසිකය හැමදාම අහුවෙන්නේ. සතිය කියන චෛතසිකය කොච්චර හොඳ වුණත් නීවරණ වල ග්‍රහණයට අහු වෙනවා. ඒ වගේම සමාධි, විරිය, ප්‍රඥා කියන චෛතසික වලටත් ඔය සංසිද්ධියමයි මේ වෙලාවේ අපිට වෙන්නේ. මේ බණහන්ඩත් මේ චෛතසික උමුණා වෙනවා. නමුත් මේ දුර්වල වූ ශ්‍රද්ධා චෛතසිකය අර ප්‍රබල වූ නීවරණයේ වල ග්‍රහණයට අහු වුණාම සංසාර ස්වરૂපය අපින් අපි කියන වැරද්ද අවිද්‍යාව වහලා දාන. තණ්හාව කරන උපක්‍රමයක් මේ. මෙන්න මේක මගහරින්න තියෙන්නේ එකම එක ක්‍රමයයි කියලායි බුදුහාමුදුරුවෝ හොයාගත්තේ. සම්මා සම්බුද්ධ ඥාණයෙන් ලබාගත් ධර්මයයි මෙහිම සඳහන් කරලා තියෙන්නේ. දේශනා කරලා තියෙන්නේ. එතකොට උන්වහන්සේ පෙන්වන්නේ මෙතෙන්දී අර දුර්වල වූ ශ්‍රද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥා කියන චෛතසික එක්තරා ක්‍රමයක් තියෙනවා බල ගන්නන්න පුළුවන්. මේ බල ගැන්නුවම මේ ශ්‍රද්ධාව නිකම්ම චෛතසික මට්ටමේ නැතුව ඉන්ද්‍රිය මට්ටමකට එනවා කියලා බුදුහාමුදුරු දැක්කා. මේකට කියනවා ශ්‍රද්ධාව බලගත උනා වෙනවා ඒක චෛතසික සීමාව ඉක්මවනවා. චෛතසිකයන්ම තමයි මේ බල ගන්නවන්නේ. ඒ සීමාව චෛතසිකයෙන් කරන කෘත්‍යයට වැඩිය සිතවිල්ලක තියෙන කෘත්‍යයට වැඩිය අස්කන් ආසාදී ඉන්ද්‍රියක කෘත්‍යයක් කරන්න හැකියාව ඒ චෛතසික පහකට තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ දැනගත්තා. දැන් මේ බුද්ධත්වයෙන් දැනගත්තේ ඥාණයෙන් අපිට උපදෙස් දෙනවා ඔයගොල්ලෝ කරන්නේ එහෙම දේවල්. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා සීල, සමාධි, ප්‍රඥා කියලා ශික්ෂා තුනක් පුරුදු වෙන්න කියලා. කුමක් සඳහාද? සංසාරේ විමුක්තිය සඳහා නිවන් දැකීම සඳහා. මේ සීල ශික්ෂාවේදී මේ චෛතසික මට්ටම ඉක්මවන්න බෑ. ශ්‍රද්ධාවට හෝ සතියට හෝ විරියව සමාධි ප්‍රඥාවලට. නමුත් මේ ප්‍රඥා නැත්නම් සමාධි ශික්ෂාවේදී කරන්නේ අපි නොදැනුවත්ව අපි ළඟ තිබිච්ච අපි ළඟ දැනුත් සක්‍රිය වෙලා තියෙන ශ්‍රද්ධාව කියන චෛතසිකයයි සතිය කියන චෛතසිකයයි සමාධිය ප්‍රඥාව සමාධිය විරිය මෙන්න මේ චෛතසික හතර සමාධි ශික්ෂාදී බල ගැන්වෙනවා ප්‍රඥා ශික්ෂාව හැර නැත්නම් ප්‍රඥා චෛතසිකය හැර දැන් මේ මූලික ශ්‍රද්ධාව සතිය විරිය සමාධිය කියන මේ චෛතසික ටික එහෙනම් සමත භාවනාවෙන් සමාධි ශික්ෂාවෙන් බල ගැන්වෙනවා. බල ගැන්වෙන්නේ කොහොමද? ඉන්ද්‍රිය මට්ටමට බල ගැන්වෙනවා. ඉන්ද්‍රිය මට්ටමට බල ගැන්වෙනකොට තියෙන වාසිය තමයි අර ශ්‍රද්ධාව චෛතසික මට්ටමේ ඉනකොට දැන් අපිට බනහන්න තියෙන ශ්‍රද්ධාව චෛතසික මට්ටම. ඔයගොල්ලෝ පින්කමක් කරනකොට දානයක් දෙනකොට වෙනත් ආමිෂ පින්කමක් කරනකොට ශ්‍රද්ධාව තියෙන්නේ චෛතසික ගුණ විතරයි ශ්‍රද්ධාව. ඒ ಗುಣ කොච්චර තිබුණත් ඒකින්ද ඒ පින්කමම අපිට හානි වෙන්න යෙදෙන්න පුළුවන්. ඒක නිසාවෙන් දන් දෙනවා පිළක් අය කීර්ති ප්‍රශංසා හේතුවෙන්. එතකොට ඒ ශ්‍රද්ධාවෙන් කරන වැඩේ ග්‍රහණයට ගන්නවා පංච නීවරණ. තේරුණානේ? සීලය උනත් ඔහොම කරන්න පුළුවන්. සීල් රකින්නවා කීර්ති ප්‍රශංසා නම්බු නාමෝලට. ඒක වෙන්නේ මොකද? මේ ශ්‍රද්ධාවෙන් තමයි මේවත් පටන් ගන්න. සතිය යොදා ගන්න තමයි පටන් ගන්න. ටිකක් කාල යනකොට අර ප්‍රබල වූ නීවරණ අර මේ චෛතසික භයේ ಗುಣ ටික ග්‍රහණයට ගත්තම ඇත්තටම චෛතසිකයේ තියෙන සද්දුණය නෙමෙයි එළියට එන්නේ නීවරණ වල තියෙන අවගුණයයි. මොකද මෙච්චර බලගතුයි නීවරණ. දැන් අපි බලමු බුදුහාමුදුරුව අපිට සිදු කරන දේ කුමක්ද? අපිට සිදු කරන්නේ බුදුහාමුදුරුවෝ දෙනවා සමාධි ශික්ෂාවක් භාවනාවක්. එතකොට මේ භාවනාවක් කියන දේ තුල සමාධි භාවනාවකයි ප්‍රඥා භාවනාවකින් සිදු වෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය පහම නැත්නම් මේ චෛතසික පහ බල ගැන්වෙනවා ඉන්ද්‍රිය බවට. එතකොට ඒ කියන්නේ ශ්‍රද්ධාවක් ඇහැක් වගේ වෙනවා. ශ්‍රද්ධාව කියන චෛතසිකය අපේ කනක් වගේ වෙනවා. ඒකයි ඔය අර්ථය. ශ්‍රද්ධාව කියන චෛතසිකය එතකොට අපේ ඉන්ද්‍රිය ශ්‍රද්ධා ඉන්ද්‍රිය බවට හැරෙනාම ඒක මනස වගේ වෙනවා. තවත් වෙන ඉන්ද්‍රියක් බවට හැරෙනවා. හැබැයි මේ ඉන්ද්‍රියේදී මෙන්න මෙහෙම ප්‍රශ්න තියෙනවා. මේවා ධර්මයේ අහලා බලක් කියලාට හිතන්න පුළුවන් කෙනෙක් එහෙනම් මගෙත් මේ දැන් ඉස්සර හිටියා වගේ නෙමෙයි මගේ දැන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය දියුණු වෙලා තමයි මේ අමුතු දේවල් දැනෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. එහෙම කල්පනා කරන්න එපා. ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් බවට හැරෙනවා මේ භාවනාවකදී. ශ්‍රද්ධාවෙන් කරන්න පුළුවන් කෘත්‍යයක් වෙනවා. ඒ කෘත්‍ය අමුතු දෙයක් නෙවෙයි ශ්‍රද්ධාව ඇති තැනයි නැති තැනයි වෙන් කිරීමේ හැකියාව වෙනවා. දැන් අපිට චෛතසික මට්ටමේ තියෙන ශ්‍රද්ධාවට බැරි වුණේ දෙයක්. දැන් අපිට තියෙනවා මේ බණ අහන්නත් චෛතසික මට්ටමේ ශ්‍රද්ධාවක්. නමුත් ඒ ශ්‍රද්ධාවට නැහැ. ඒ අපි ළඟ ශ්‍රද්ධාව තියෙන තැනයි නැති තැනයි වෙන් කරන්නේ. මේ හැකියාව නැහැ. ඒ නැති හින්දා අපි කරන්නේ හැම වෙලෙම ඉපදුණු දවසේ ඉඳලා මම නම් ශ්‍රද්ධාවන්තයි කියලා බොරු කියනවා. ඒ බොරු කරන්න වෙන්නේ ඇයි අපිට? අපිට හැකියාවක් නැහැ ශ්‍රද්ධාව තියෙන තැනයි නැති තැනයි වෙන් කරන්න. එහෙනම් බලයක් ගොඩ නැගිලා නැහැ. අර පංච නීවරණ දෙන්න හදලා දෙන්නේ අපිට හැම වෙලෙම ශ්‍රද්ධාව තියෙන විදිහට රඟපාන්නයි. සතිය තියෙන විදිහට රඟපාන්නයි. එහෙනම් දැන් පැහැදිලි ඇති මේ පංච ඉන්ද්‍රිය කියන ඒවා දිනු වුණොත් භාවනාවකින් එයාට තියෙන හැකියාව මොකක්ද එතෙන්දී තමා ළඟ ශ්‍රද්ධාව තියෙනකොට ශ්‍රද්ධාව තියෙන තැනයි නැති තැනයි වෙන් කරගත්තේ. සතිය තියෙන තැනයි නැති තැනයි වෙන් කර හැකි සතියින්දී දිනු වුණා. වීරිය තියෙන වෙලාවයි නැති වෙලාවයි වෙන් කර හැකියි. ඒ වගේම සමාධිය තියෙන වෙලාවයි නැති වෙලාවයි වෙන් කර හැකියි. ප්‍රඥාව තියෙන වෙලාවයි නැති වෙලාවයි වෙන් කරන්න පුළුවන්. ඔන්න ඔය ගුණය ලැබුණොත් සත්‍යයට ඒක ත්‍රිවිශේෂී ගුණයක්. මොකද මෙන්න මේ ගුණය හරහා පුළුවන් ලෞකිකත්වය ලෝකෝත්තර භාවයේ වෙන් කිරීමේ පාරකට අවතීර්ණ වෙන්න. නැත්නම් කවදාවත් ශ්‍රද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥා කියන චෛතසික පහට මේ හැකියාව ලැබෙන්නේ. ඒකින් දා බුදුහාමුදුරු දේශනා කරන උන්වහන්සේගේ ධර්මයේ ප්‍රබල ධර්මතා පහක් තමයි මේ පංච ඉන්ද්‍රිය කියන ධර්මය. දැන් මේ සූත්‍රය දිහා බැලුවත් පෙන්නනවා මේ සූත්‍රය නම් කරලා තියෙන මහරහතන් වහන්සේලා සෝතාපන්න සූත්‍රය කියලා. ඒකට හේතුව තමයි මේ සූත්‍රයේ ඉතා කුඩා සූත්‍රයක් මේ ඉන්ද්‍රිය පහ ගැන බුදුහාමුදුරු දේශනා කරලා ඊට පස්සේ පෙන්නනවා මෙන්න මේ පංච ඉන්ද්‍රිය. ඒ කියන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, ඒ වගේම ප්‍රඥා ඉන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය කියනවා. මේ ඉන්ද්‍රිය පහ දියුණු කරගත්තොත් එයාට ඒ ඉන්ද්‍රිය පහේ මෙන්න මේ ಗುಣ ටික ආවොත් ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය පහේ තියෙන සාමාන්‍ය ආස්වාදය ඒ කියන්නේ පංච ඉන්ද්‍රිය කියලා අපි තුන් ශ්‍රද්ධාව කියලා ශ්‍රද්ධා ඉන්ද්‍රිය මෙන්න මේ ಗುಣ තුන එකට ආවොත් ආස්වාදය ආධිනිය දැනගත්තොත් නිස්සරණය දැනගත්තොත් කොමේ කුමකද ශ්‍රද්ධා ඉන්ද්‍රිය හොඳට පුරුදු වෙලා කවුරු හරි ඒක වඩාගෙන ඒකේ ආස්වාදේ ඒකේ තියෙන වටිනාකමක් තේරුම් අරගෙන ආධිනෝ මේකත් ආධිනවයක් තියෙනවා. මේක නොවටිනා පැත්තකුත් තියෙනවා. ඒකත් තේරුම් කරගන්න. නිස්සග්නය. ඒ කියන්නේ මේකෙන් ඉවත් වෙන, හැක් වෙන එකක් තේරුම් ගන්න පුළුවන් නම් ඔය ආකාරයටම අනික් ඉන්ද්‍රිය හතරක් පුළුවන් නම් ඒ කියන්නේ පංච ඉන්ද්‍රිය වල ආස්වාදය ඒ වගේම ආධිනවය ඒ වගේම නිස්සරණය කියන තුනම සතියෙන් දකින්න පුළුවන් කෙනා සෝවාන් වෙච්ච කෙනා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. සෝවාන් වෙනවා කියන්නේ ඒකයි කියලා. ඒක ගැඹුරු තැන. දැන් මේ මේ කියන අදහස ගැලපෙන්නේ නැහැ. පංචේන්ද්‍රිය ලැබුණම සෝවාන් වෙනවා කියන සරල භාවයේ නෙමෙයි මේ දේශනා කරන්නේ. ඊට වැඩිය ගැඹුරු තැනක්. පංචේන්ද්‍රිය ලබාගත යුතුමයි ලෞකිකත්වයේ ඉක්මවන්න. ඒක අනිවාර්යයි. මොකද ලෞකිකත්වයේ තේරුම් ගන්න බෑ අපේ උපත්ති ඉන්දිය හයට. එතකොට ලෞකිකත්වයේ වෙන් කරන්න පුළුවන් වෙන්නේ වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ওই පංචේන්ද්‍රිය දියුණුනාම තමයි. දැන් බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ කුමක්ද? මේ පංචේන්ද්‍රියේ මෙන්න මේ විශේෂ සුදුසුකම් ටික ලැබුවේ කෙනා බුදුහාමුදුරුවෝ නම් කරනවා යා සෝවාන් වෙනවා වෙලා කියලා. මොනවද මේ විශේෂ සුදුසුකම්? මේ පංචේන්ද්‍රිය දිනු වෙලා ඒක පිළිබඳ පරිණත වෙලා ඒ පරිණතම භාවයෙන් පංචේන්ද්‍රිය ආස්වාදයක් ආධිනවයක් ඒ වගේම නිස්සරණයක් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් හැකියාව ලබන්නේ සෝවාන් මාර්ගයේදී මේක තමයි සූත්‍රයේ ප්‍රධාන තේමාව. නමුත් අපි මෙතන වැඩි අවධානයක් දෙන්නේ පංචේන්ද්‍රිය දිනු කරගෙන ආස්වාදය ආදීනව කියන එක ගැඹුරු පැත්තක්. ඊට වැඩිය අපිට වැදගත් වෙන්නේ අපි කොහොමද මේ පංචේන්ද්‍රිය දිනු කරගන්නේ? දිනු කරගන්න මෙන්න මේවා කරලා කවදාවත් පංචේන්ද්‍රිය දිනු වෙන්නේ දැන් අපිට අපේ ජීවිතවල අපි දන්නවා බුදුහාමුදුරන් උපදෙස් දීලා තියෙනවා මේ සංසාර විමුක්තියට හේතු වෙන මූලික කාරණා හතරක්. ඒ කාරණා හතර තමයි නිවන් දැකීමට මිනිස්යා විසින් කළ යුතු කාරණා හතරක්. ඒ කාරණා හතරේ පළවෙනි එක තමයි දානය. දෙවෙනි එක සීලය. තුන්වෙනි එක සමත භාවනාව. හතරවෙනි එක විපස්සනා භාවනාව. මේ මේ හතර දිනු වීමෙන් තමයි තණ්හාව කියන මේ සංසාරයේ හදන මූලික කාරකය සම්පූර්ණයෙන් ශේෂයක් නැතුව නැති වෙලා යනවා. ඒ නිසා මේ බුදුහාමුදුරුවන්ගේ නිවන දේශනා කරේ ඔයගොල්ලෝ අහලා තියෙන හුඟක් තින්වතුන් දන්නවා. තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිසග්ගෝ මුක්ති අනාලයෝ කියලා. එකෙන් තණ්හාව ශේෂයක්වත් නැතුව ඡය වීමෙන් නැති කිරීමෙන් තමයි බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ නිවන ලැබෙන්නේ. ඒතකොට තණ්හාව ශේෂයක් වන් නැතුව හත් කරන්න උපයෝගී වන ක්‍රියාකාරකම් තමයි ත්‍රාගෝ කියන්නේ දානය, පටිනිස්සග්ග කියන්නේ සීලයෙන් එන ගුණය. සීලයම නෙවෙයි සීලේ තව ටිකක් දියුණු වෙන්න ඕනේ. සීලයෙන් එන ගුණය. ඒ වගේ මුක්ති කියන්නේ සමත භාවනාවෙන් එන ගුණය. අනාලයෝ කියන්නේ විදර්ශනා භාවනාවෙන් එන ගුණය. එතකොට මෙන්න මේ දාන, සීල, සමත භාවනා, විදර්ශනා භාවනා කියන මෙන්න මේ හතරෙන් තමයි එහෙනම් ඒ තණ්හාව ෂේ කරලා ඒක එක්ක මේ ගමන තුල යමේ දානය පුරුදු කරලා සීල් රැක විපින් තුන් නම් පංචශීලය රැක්කම් මේකට ප්‍රමාණව. පොයට අටසිල් සමාදන් වීමයි පංචශීල් රැකීමයි තමයි ගිහි පින්වතුන්ට බුදුහාමුදුරුවෝ පෙන්වා දීපු සීලය. දැන් මේ සීලයක හිටියට හෝ දන් දුන්නට කාගේවත් මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන්නේ ශ්‍රද්ධාව ශ්‍රද්ධාව නිසා ශ්‍රද්ධා ඉන්ද්‍රියක් වෙන්නේ දානකින් වෙන්නේත් නෑ සීලයකින් වෙන්නේත් නෑ මේක හඳුනා ගන්න ඕන දෙයක් දානයක් හා සීලයක් මගින් සතිය චෛතසික මට්ටමේ ඉන්ද්‍රියක් බවට ගන්න බෑ කාටවත් ඒ වගේම දානේ හෝ සීලෙන් අපිට වීරිය, සමාධිය, ප්‍රඥාව කියන චෛතසික තුන ඉන්ද්‍රිය බවට හරවන්න බෑ. කොච්චර දන් දුන්නත් බෑ. කොච්චර සිල් රැක්කත් බෑ. නමුත් මේවා ඉන්ද්‍රිය බවට හැරෙනවා සමත භාවනාවෙන්. ඉන්ද්‍රිය මේ චෛතසික හතරක් විතර අනිවාර්යෙන් ඉන්ද්‍රිය බවට හැරෙනවා. මොනවද? ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් බවට හැරෙයි යකි භාවනාවයි. සමත භාවනාව කියනවා. ඒ වගේම විරිය, සමාධිය, ඒ වගේම සතිය චෛතසික මට්ටමේ තිබිලා ඉන්ද්‍රිය බවට හැරෙයි යකි ඕනම සමත භාවනාවකින්. හැබැයි එක දෙයක් මෙතන දැනගන්න ඕනේ. ප්‍රඥා කියන චෛතසිකය ඉන්ද්‍රියක් බවට හරවන්න සමත භාවනාවකින් බෑ. ඒක හැරෙන්නේ විපස්සනා භාවනාවකින්. දැන් එහෙමනම් මේ පින්වතුන්ට ධර්මයේ තියෙන කාරණා දිහා බලනකොට මෙන්න මේ වචන ඇහිලා තියෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා නිවන් දකින්න ඒකායන මාර්ගයක් සතිපට්ඨානෙ වැඩි ඉන්නේ. ඒතර සතිපට්ඨානෙ වඩනකොට ඒකායන මාර්ගය වෙන්නේ මෙන්න මේ ශ්‍රද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන චෛතසික පහම ඉන්ද්‍රිය භවට හැරෙනවා සතිපට්ඨානෙ වැඩි වෙනවා. සමත භාවනාව වැඩිවොත් ප්‍රඥාව කියන්නේ චෛතසිකයේ ඉන්ද්‍රියක් බවට හැරෙන්නේ නැහැ. එහෙනම් සතිපට්ඨානයේ වැඩිම ඒකායන මාර්ගය. මේ ඉන්ද්‍රිය බවට හැරුණොත් එයාට තව තවත් සතිපට්ඨානය දියුණු කරලා භාවනාවක් දියුණු කරලා මේ ඉන්ද්‍රිය ඉක්මව යන බල ධර්ම බවට මේ චෛතසිකය හැරෙනවා. එතන සංඛාර විමුක්තියක් නෑ. සංසාර විමුක්තිය තියනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඉන්ද්‍රිය මට්ටමින් දිනු කරගෙන බල ධර්ම බවට හැරවගෙන මේ චෛත්‍යික පහමයි ඊට පස්සේ බොජ්ජංග ධර්ම බවට හරවන්නේ. ඒක අපි විශ්ින් කරන අමුතු දෙයක් නෙවෙයි බුදුහාමුදුරුවෝ දීලා තියෙන ශික්ෂාව අපි ශ්‍රාවකේ විදිහට පුරුදු වෙනවා නම් මෙන්න මෙහෙම තමයි අපේ මනසේ සිතුවිලි වෙනස් වෙන්නේ. දැනට භාවනාවක් පටන් ගන්න කලින් ශ්‍රද්ධාවක් තියෙනවා හරියට බුදුහාමුදුරු දෙන භාවනා කරනකොට දිනු වෙනවා කියන්නේ ඒ සද්ධා චෛතසිකයට මොකද වෙන්නේ? ඉන්ද්‍රියක් බවට හැරෙන. ඉන්ද්‍රිය තව ඒ බවට හැරෙන භාවනාව තව දිනු කරත් වෙන්නේ බල ධර්ම වලට හැරෙන. බල ධර්ම වලට හැරෙච්චි තත්ත්වයේ තියෙන කෙනා භාවනාව තව දිනු කරත් මොකද වෙන්නේ? බොජ්ජංග ධර්ම වලට හැරෙනවා. හැබැයි මේවා වෙනස්කම් තියෙනවා. මේ වෙනස්කම් කියන්නේ ශ්‍රද්ධා කියන එකට බොජ්ජංගයක් නෑ. ඒවල බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන ගුණාංග. නමුත් මේ අපි ළඟ දැන් තියෙන චෛතසික පහක් තමයි සතිපට්ඨාන භාවනාවෙන් මේ ඉන්ද්‍රිය බවට හරවන්නේ. ඒකට බොජ්ජංග ධර්ම බවට හරවොත් චෛතසික තියෙනවා නම් කාට හරි අන්‍යයාට තමයි මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ පංච ඉන්ද්‍රියේ ආධිනවය ආස්වාදයක් ඒ වගේම නිස්සරණයක් දකින්න කියලා. එහෙනම් බොජ්ජංග ධර්ම හත දිනු වෙනවත් එක්කම ලැබෙන්නේ සම්මා දිට්ඨියයි. එන්නේ ගැඹුරු ධර්මයේ තමයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. දැන් මේ පින්වත්තුන් උත්සාහ ගන්න ඕනේ තමන්ගේ ජීවිතවල මේ ගැඹුරු තත්ත්වයට යන්න නෙමෙයි අපි කරන භාවනාවකින් අපි පුහුණු වෙන දෙයකින් මේ අපේ තියෙන චෛතසික ටික ඉන්ද්‍රිය බවට හරවන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. අපි කරන සියලුම භාවනාවලින් ඒකට උදව්වක් වෙනවා කියන හැඟීම ඇති කරගෙන අද දවසේ ධර්ම දේශනාව මෙතනින් අවසන් කරනවා. මේ ධර්මයක් ප්‍රයෝගික කරගෙන සමන් කරගෙන යනා වූ භාවනාවක් තව තවත් හොඳින් සාර්ථකව ඉදිරියට ගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. අද ධර්ම දේශනාවේ විවිධ දායක පින්වතුන් ඒ ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරලා තියෙනවා තමන්ගේ විවිධ කටයුතු. නිසා විවිධ ප්‍රාර්ථනා ඇතුව ඒ සියලුම යහපත් ප්‍රාර්ථනා සඵල වේවා. ඒ ප්‍රාර්ථනා පිළිබඳ විස්තර, ඒ දායක පින්වතුන් පිළිබඳ විස්තර අපේ නිවේදක මහත්මයා විසින් දැන් ප්‍රකාශ කරනවා ඇති.